සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දිනාටම අදත් ජයමග ධර්ම දේශනාව සමග අපේ ජයමග ධර්ම දේශනාව සමග ඒකාත්මික කරලා ඉන්නේ හැම කෙනෙක්ම මේ ජීවිතය සාර්ථක කරගන්න බලාගෙන සසර ජීවිතය සූපත් කරගන්න බලාගෙන ඒ වගේම සියලු දුක් නැති කරගන්න මාර්ගයක් පිළිබඳව දැනගෙන ජීවිතය සාර්ථක කරගන්න ගමන් ආධ්‍යාත්මිකවද තමන්ගේ ජීවිතය ඉතාමත්ම ඉහළ තැනකට පත් කරගන්න තමයි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ ජීවිතය සාර්ථක කරගෙන සියලු කටයුතු සම්පාදනය කරගන්න ඒ සඳහාම හොඳයි අපි ඉතාම ප්‍රවේශමෙන් බලමු ජීවිතය ජයගන්න මොනවද කරන්න ඕනේ කියලා කෙටියෙන් කතා කරනවා නේ හැමදාම කතා කරන දේවල් වල සාරාංශය වශයෙන්ම ගත්තොත් අපි කළ යුතු තියෙන්නේ මේ ඉතා පැහැදිලිව මානසික తত্ত্বය නිවැරදිම වෙනතුරු මනස සකස් කිරීම. නිවැරදි සිතුවිලි එන විදිහට තමන්ගේ මනස සකස් කිරීම. ආ කිව්වොත් නිවැරදි සිතුවිලි නැగిලා එන විදිහට තමන්ගේ මනස සකස් කිරීම තමයි කළ යුතුව ඉතින් ඒ සඳහා තමයි කවුරුත් පෙර ගැහිලා ඉන්නේ. ඒ සඳහා තමයි කවුරුත් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නේ. මේ ධර්මය ගැන වටිනාකමක් දන්න අය. ධර්මය ගැන වටිනාකමක් දන්න අය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. මේ කය ඊ타මත්ම දරුණු අපහසුතාවයන් වලට පත් වෙනවා පින්නත් මේ සිත ගිලන් වෙනකොට. ඒක හැටියක්. ඔය ඊ타ම දරුණු පීඩනයන් වලට ලක් වුණාම මානසික පීඩනයන් වලට ලක් වුණාම ශාරීරිකවත් හරි අපහසුකම් එනවා. එක එක රෝග පීඩා එනවා. ඔය ආමාශය ආශ්‍රිතව අපි කියන ගැස්ට්‍රයිටිස් කියන රෝගයන් ඒ වගේ ඒවා පව හැදෙනවා. බොහොම දරුණුට හැදෙන වෙලාවකට ඒ හුඟක් මානසික ආතතියින් හින්දා කොහොමවත් අපි ජීවිතේ ජීවත් කරනකොට සමතුලිත කරගන්න ඕනේ. හැම පැත්තකින්ම වගේ. සමතුලිත කරගන්න බැරි වුණොත් වරදිනවා. වැරදුනාට පස්සේ හදාගන්න එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි. වැරදුනාට පස්සේ හදාගන්න එක ලේසි නෑ. මොකද එහෙම කියන්නේ අපිට යම් හේයකින් මේ කියන ජීවිතයේ කොතන හරි තැනක වැරදීමකට පත් වුනහම විපාක කියන අනිවාර්යෙන් තියෙන එක මේ සබහා ධර්මයේ හැටි අන්න ඒ විපාකයන් හින්දා තමයි මෙතන තියෙන ලකූම ප්‍රශ්නය තියෙන්නේ ඒ වැරදි නිවැරදි කරගන්න අවස්ථාවක් නැහැ වැරදි වුණාට පස්සේ. වැරදි කරෙන්ට පස්සේ වැරදි කරන ස්වභාවය නිවැරදි කරගත්තොත් මිසක් සමහර වැරදි කරනාට පස්සේ ඒ වැරද්ද නිවැරදි කරගන්නවා තමයි සමහර අය. නමුත් දඩුවම නම් එහෙමමයි ප්‍රාණඝාත කරපුවාම ඊට පස්සේ ප්‍රාණඝාත නොකර හිටියා කියලා අර කරපු ප්‍රාණඝාතයට විපාක ලැබෙන එක නවතින්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරුණාම ඉන් පසුව කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව හිටියක් කියලා විපාක ලැබෙන එක නවතින්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම බලපුවාම අපිට අපේ ජීවිතය කොයි විදිහකින් හරි සකස් කරගැනීමේ මහා වටිනාකමක් තියෙනවා. කොහොම හරි ජීවිතය හදාගන්න ඕනේ. එහෙම නැත්නම් හරියන්නේම නැහැ. නැත්නම් ලොකු ගැටලුකාරී තත්යකට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. දැන් ඉතින් අපි බලමු ජීවිතේ කොහොමද මේ අවබෝධය ඇති කරගන්නේ කියන එක ගැන දිගටම සාකච්ඡා කරමින් හිටියා මේ දිනවල අවබෝධය කරා යන ගමනේදී අපිට ඕන වෙන මානසිකාංගයන් අවබෝධය ඇති කරගත්තේ නැත්නම් ওই ජීවිතයේ වර්ධන එක කවදාකවත් නවතින්නේ නැහැ කියන එක ආය ආය කියන්න ඕනේ නැහැ අනුසය වශයෙන් යම්කිසි ආකාරයක කෙලස් ධර්මයක් තියෙනවා නම් අන්න ඒ කෙලස් ක්‍රියාත්මක භාවයට ආපු ගමන් වැරදි කරනවා ඉතින් ඒ වැරදි කරන එක නවතින්නේ නැහැ. එහෙනම් අනුසය වශයෙන්වත් තියාගන්න සුදුසු දෙයක් නෙවෙයි කෙලස් ධර්ම කියලා කියන එක හරියට නිකන් පිළිකාවක් වගේ. පිළිකාවේ ලක්ෂණය තමයි මේ පිළිකාව කොතනකදී හරි දැනගෙන ඒක අයින් කරේ නැත්නම් එතන තියෙන වැදගත් ඉන්ද්‍රියන් ඉන්ද්‍රියන් තියෙනවා නම් ඒ වැදගත් ඉන්ද්‍රියන් වලට හානි කරනවා. ඊට පස්සේ ඒ වගේ ක්‍රියාකාරීත්වය නැති කරනවා. ඉතින් දැනගෙන ඒක අයින් කරවුවොත් එහෙම එතන පොඩ්ඩක්වත් කියන්න නැතුව අයින් කරන්න ඕනේ. නැත්නම් ඒක නැවත ඒ පුංචි සෛලයක් පවා බෙදි බෙදි බෙදි බෙදි ආය ලොකුවට හැදෙනවා. ඉතින් ඒ වගේ තත්වයක තියෙන දෙයක් තමයි භයානක දෙයක් වෙන්නේ. ඒකයි පිළිකාව කියන එක. ඉතින් ඒක දැනගත්තාම අයින් කරන්න පුළුවන් වුණොත් වෛද්‍යවරු සම්පූර්ණයෙන් ඒක අයින් කරලා එතන පුරුස්සලාම දානවා. අය පුංචි සෛලයක්වත් එතන නැති වෙන්න. ඉතින් අන්න එහෙම තමයි මේ ශරීරයේ තියෙන දෙයක් අයින් කරගන්න ගියාම හිතේ තියෙන අක්ෂරය කියන එක පින්නත් නේ ශරීරය හැදෙන පිටිකාවට වැඩිය භයානකයි. නරක සිතුවිලි ඇති වෙන ස්වභාවය හිතක තිබුණොත් එහෙනම් මොකද වෙන්නේ? වේගවත් ඒ සිතුවිලි ඉක්මනින් ඉක්මනින්ම ප්‍රබලත්වයට පත් වෙලා අන්තිමට දරුණුම වේගයකට පත් වෙනවා ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද ආදී බොහෝ කර්ම පතයන් සිද්ධ වෙන මට්ටමකටම මේවා වර්ධනය වෙනවා. ඉතින් බලන්න ඕනේ එහෙම වර්ධනය වෙන මට්ටමකට ආවට පස්සේ එහෙම ඒ කර්මපතයක් සිද්ධ වෙන ආකාරයට ඒවාට ඒ කර්මපතය සිද්ධ වෙන එක නවත්ත ගන්න බැරි වෙනවා. එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ මේ ඊ타මත්ම දරුණු විෂණකාරී තත්යකට තමයි පත් වෙන්නේ. සංසාරික ජීවිතේ මහා භාග්‍ය සම්පන්න තැනකටපත් වෙනවා. ඉතින් මොකද කරන්නේ ඊට පස්සේ ලොකු දුක් විඳින්න වෙනවා. ඒකින්ද මේ අකුසලයේ කියන එක ගැන දැනගත්තොත් කවුරු කෙනෙක් හොඳට ආදීනව දැනගන්න ඕන අකුසලයේ කියන එකේ අකුසලයේ සම්පූර්ණයෙන් නැති කරගන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්නවා. ඒ වගේම තමයි ලෞකික ජීවිතයත් ඒ වගේමයි මේ අකුසල් කියන ඒවා ප්‍රබලව තියෙනකොට ලෞකිකත්වය තුළ සාර්ථකත්වයකට එන්න බෑ. අකුසලයේ හැමදාමත් ජීවිතය අසාර්ථක කරන වැඩපිළිවෙල තමයි අරගෙන යන්නේ. අකුසලයේ හැමදාමත් ජීවිතය අසාර්ථකම තත්යකට පත් කරන වැඩපිළිවෙලක් තමන්ගේ තුලින් නිර්මාණය කරනවා. ඉතින් තමන්ගේ තුලින් මේ නිර්මාණය කරන අකුසල වේගයන් පැහැදිලිවම, ඊටා පැහැදිලිවම නැඩලන්නට ඕනේ. ඒක හරියට නිකන් කෙරෙස් හතුරා සමග සටන් කරන යුද්ධ කරන වැඩ පිළිවෙලක්. ඒකට ඒ ඒ ඒ ඒ අකුසලයන් වල තියෙන ප්‍රබලත්වය නැති කරන්න සමහර කුසලයන් වලට පුළුවන්කමක් නැහැ. කොච්චර උත්සාහ කරත් සමහර කුසල වේග වලට බෑ. මොකද ඒක එකට වෙනමම පැත්තක් ඒකේ තියෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් අසුබ හැඟීමට පුළුවන්කම නැහැ මේ ප්‍රබලව නැගිලා තරහක් අයින් කරන්න. ඉතින් ඒ වගේ මේ අපේ ජීවිතයේ ඒ ඒ ඒ ඒ අකුසලය දැනගෙන ඒ ඒ අකුසලයට අදාළ කුසලයන් ඒ ඒ අකුසලයට අදාළව ඒ ඒ කුසලයන් වර්ධනය කර ගැනීමේ දක්ෂතාවය අපිට තියෙන්න ඕන. ඉතින් එහෙම කරගෙන ගිහිලා අවසාන වශයෙන් අනුසයත් නැති වෙන ආකාරයට අනුසය වශයෙන්වත් අකුසලයක් නැති වෙන ආකාරයට අපේ මානසිකාරය හදන්න ඕනේ. එතකොට තමයි අපි කියන්නේ මාර්ගඵල ලාභී කුණා කියලා. සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන භවයට ඇදලා දාන තුන් සංයෝජන ධර්ම සම්පූර්ණයෙන්ම නැති කරගත්තාම කියනවා සෝවන් පරස්ත පුද්ගලයෙක් බවට පත් වන ආය අරව කවමදාක්වත් කිසිම විදිහකින් මේ సంతානයක ඇති වෙන්න පුළුවන්කමක් නැහැ. ආය કોઈ කවරදාක්වත් ඇති වෙන්නට නම් පුළුවන්කමක් නැත්තේ නැහැ. ඒක අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන ප්‍රබල අති ප්‍රබල වූ කාරණාවක්. හොඳයි. ඊළඟට අපේ ජීවිතය ගැන අපි සාකච්ඡා කරගෙන ඉන්න කාරණාවට යමු. මේ දිනවල අපි කතා කරගෙන ඉන්නේ පසළොස් චරණ ධර්මයන් පිළිබඳව. විද්‍යාචරණ ධර්මයන් පිළිබඳව. ඉතින් මේ පසළොස් චරණ ධර්මයන් අපේ ජීවිතයට එකතු කරගත යුත්තේ ඇයි මේ ආලෝකමත් ස්වභාවය නැත්තම් සත්‍ය తত্ত্বය ලෝකයේ තියෙන සත්‍යම සත්‍ය తত্ত্বය තේරුම් ගැනීම සඳහා තමයි අපි මේ චර්ණ ධර්මයන් අපේ ජීවිතයට එකතු කර ගන්නට යුත්තේ මොකද සත්‍ය తত্ত্বය තේරුම් ගන්න අවශ්‍ය කරන මානසික తত্ত্বයට ඕන මානසික අංග තමයි ඒ විද්‍යාව සඳහා යෑම විද්‍යාව සඳහා ගමන ඒකට ඕන කරන මානසික අංගයන් ටික තමයි මේ. ඉතින් අපි කතා කරා ප්‍රාථමික සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය, ආහාරයේ මාත්‍රණතාවය, ජාගරියාන යෝගය, එතකොට ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, බෞසුත භාවය මේ දේවල් ටික කතා කරා. තව අපිට කතා කරන්න තියෙන්නේ වීර්ය ගැන කතා කරා. එතකොට තියෙන්නේ සිහිය, ප්‍රඥාව සහ ධානාංගයන් වල ස්වභාවයන් පිළිබඳව. ඉතින් අපි එකෙන් එකක් හෝ කතා කරනවා. අනිත් ඒවා ගැන හොයාගන්නට ඉඩ තියෙනවා. මොකද පළවෙනි එකට ළඟා වුණොත් මොකද පැහැදිලිවම අපි දන්නවා සෝවාන් පලස්ත පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන කරන මාර්ගාංගවලදී ඒක ප්‍රථම ධානය තුල සිද්ධ කරගන්නට පුළුවන්. දෙති අධ්‍යානයත් එහෙමයි. තෘතිය තති අධ්‍යානවලත් පුළුවන්කම තියෙනවා. ඒ විදිහට අභිධර්මයට අනුව නම් ධානාංග පහකට බෙදෙනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංගයන් අඩු වෙලා යන විදිහට ඒ ධානාංග පහේදී ඇති වෙන මාර්ග සම්පල අවස්ථාවලින් තමයි ලෝකෝත්තර සිත් 40 සකස් වෙන්නේ. ඉතින් මේ විදිහට අපි තේරුම් ගන්න ඕන අපිට ආලෝකමත් තත්යකට නැත්නම් අවබෝධයකටපත් වෙන්න ඕන කරන ධර්මතා තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් අද අපි කතා කරමු සිහිය පිළිබඳව සිහිය කියලා කිව්වම ඒක හරීම වැදගත් කාරණාවක් වෙනවා. මොකද මේ මොකක්ද මේ සිහිය මොකක්ද මේ සිහිය කියලා සමහර අය වැඩක් කරද්දි සිහිය නැති වෙනවා සමහර අය සිහිය කියලා අපි කතා කරන සාමාන්‍ය ජීවිතයේදී සැබෑවටම මේ සිහිය නැති කරනවා කියලා කියන්නේ අන්නේ ඒ සිහිය ගැනත් කතා කරනවා එතකොට මේ බුද්ධ ධර්මයේදී සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ඒපක්කේන සමන්නාගතෝ සති සිහිය කියලා කියන්නේ නුවණ පිළිබඳ වූ සිහිය අපි බොහෝ දේවල් දැනගත යුතුව තියෙනවා. ඉතින් මේ දැනගෙන සිද්ධ කළ යුතු දේවල් තමයි මේ ජීවිතය පිළිබඳව අපි අපිට අපේ ක්‍රියාකාරීත්වයන් දැනගත්තේ නැත්නම් අපිට ඒවා හදාගන්න පුළුවන් කමක් නැහැ. අපේ ක්‍රියාකාරීත්වයන් වල තියෙන ඊ타මත්ම දරුණු දේවල් තියෙනවා. ඒ අනුව මේ මෙතන සිද්ධ වෙන සිද්ධීන් සිද්ධ වෙනවා. ශක්තියේ සිද්ධ නිසා අන්තවට දුක් හට ගන්න එක ලොකු හේතුවක් වෙනවා විපාකත් එක්ක අපි කලින් කතා කරා වගේ. ඒ හින්දා මේකේ ක්‍රියාකාරීත්වය දැනගන්න ඕන. මෙහි ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්න, ගවේෂණය කරන්න ඕන. ඉතින් අපිවමයි. අපිව තේරුම් ගන්නකොට අනිත් අය තේරුම් ගන්න පුළුවන් කියලා මම හැමදාම කියලා තියෙනවා. අපිව තේරුම් ගන්න කෙනාට අනිත් අයව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අපිව තේරුම් ගන්න කෙනාට අන් අයව තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා. තමන්ව තේරුම් ගැනීමට නම් මේ දිහා ඉබිකම් කරලා බලන්න ඕන හරියට අන්න ඒකට අවශ්‍ය කරන පැහැදිලිවම අවශ්‍ය කරන ගුණයක් තමයි සිහිය කියලා කියන්නේ. එතකොට මේ සිහියට ඕන අපි කලින් කතා කරා බහුසුතභාවය කියලා. මේකෝ දේවල් ගැන තියෙනා වූ නුවණ තමයි බහුසුතභාවය කියලා කියන්නේ. දැනගන්නා වූ නුවණ දන්නවා. දැන් දන්න දේ ගැන අපි ගවේෂණය කරන්න ඕන. මම මොනවද දැනගත්තාම ඒ දැනගත්ත දේ පිළිබඳව මම ගවේෂණය කරන්න ඕනේ. එතකොට මොනවද මම දැනගත්ත දේ ගැන ගවේෂණය කරන්න භාවිතා කරන්නේ මගේම ජීවිතය. මගේ ජීවිතය අරගෙන මේක මොකද මේ වෙලා තියෙන්නේ? මේකේ తත්වය මොකක්ද? මේක මට මොකද මේ චිත්ත ඒකාග්‍රතාවයක නැත්තම් හිත එකඟ කරගෙන මොන හරි වැඩක් මට එක දිගට කරන්න බැරි ඇයි? ඒක කරන්න පුළුවන් ක්‍රමයක් තියනවාද? ඒ හැම ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමේ කොයි විදිහටද මම මගේ ජීවිතයට එකතු කරගන්නේ. ඒකට මොනවා හරි තව දැනගත යුත්තක් තියනවාද? මේ වගේ මගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මම නුවණක් ඇති කරගන්න ඕනේ. මෙන්න මේක තමයි සාමාන්‍ය தত্ত্বය. ඒ தত্ত্বය નિවැරදි තැනකට ගත්තොත් මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ කරගන්න ඕන කරන වැඩපිළිවෙල ඒ කියන්නේ නිවැරදිම නිවැරදි කරගන්න අපිට මෙන්න මේ ක්‍රමවේදයන් මේ මේ ක්‍රමවේදයන් අවශ්‍ය කරනවා ජීවිතේ ඉතින් ඒ පිළිබඳව දැනගන්න ඕන ඉස්සෙල්ලා දැනගෙන ඒ දැනගත්ත දේ පිළිබඳව මෙන්න මෙහෙම තමයි වර්තමාන තත්ත්වය තේරුම් ගන්න මෙන්න මේ විදිහට තමයි ඒවට හේතු මේ මෙන්න මේ විදිහට තමයි ඒ හේතු නැති කරන්නේ සහ මේ තමයි ඒවා නැති කරන ක්‍රමවේදය කියලා ඔන්න හතරාකාරයක් දැනගන්න. චතුරාර්ය සත්‍ය ධර්මයට සමාන්තරව. එහෙම දැනගත්ත කරුණු ටික ගත්තට පස්සේ ඒ කරුණු ප්‍රායෝගිකව මගේ පැත්තෙන් යොදලා බලනද මට සිහියක් තියෙන්න ඕනේ. අන්න ඒක තමයි ඇත්තටම මේ සිහිය කියලා කියන්නේ දැනගත්ත කරුණු මගේ ක්‍රියාකාරීත්වයත් එක්ක ගලප ගන්න අවශ්‍ය කරන මානසිකව තිබිය යුතු තත්ත්වය අනිත් එක තමයි ඒකේදී තව විශේෂත්වයක් තියෙනවා. ඕනම දෙයක් ගත්තොත් අපේ පින්නන්නේ ඒ දේ ගැන අපේ අවධානය යොමු කරගෙන අපි ගොඩ වෙලා රැඳුනොත් මොනවා හරි දෙයක් පිළිබඳව අන්න ඒ දේ අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒකේ සත්‍ය తত্ত্বය අපිට හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඕනම දෙයක් එම චිත්‍රයක් දිහා බලන්න චිත්‍රයක් දිහා එක දිගට බලාගෙන හිටියොත් ඒ චිත්‍රයේ තියෙන පුංචි පුංචි තැන් අපිට පේන්න පටන් ගන්නවා. දැන් ඔය කුරුල්ලන්ගේ රූප වගේ දේවල්, ඒ වගේ මෙච්චර කල් නොදැක්ක දේවල් හොඳට පේනවා. ඒක නම් අවධානයෙන් බලනකොට එක පාටම බලනකොට නිකන් මේ ඉස්සෙල්ලාම යම්කිසි අදහසක් විතරයි ඉන්නේ අපි හිතමුකෝ ලස්සන ගමක චිත්‍රයක් තියෙනවා ඡායාරූපයක් තියෙනවා මේ ඡායාරූපය දැක්කාම එකපාරට මට ඉස්සෙල්ලාම එන අදහස ගමක් කියලා විතරයි ලස්සන ගමක් කියලා. ඊට පස්සේ මේක දිහා වැඩිපුර වෙලා බලාගෙන හිටියොත් අන්න අවධානය යොමු කරගෙන හිටියොත් ඒ ඒ ඡායාරූපයේ තියෙන පුංචි පුංචි තව තියෙන මේක ඇතුලේ පුංචි පුංචි සිද්ධි නේද? පොඩි පොඩි දේවල් තියෙන කරත්තයක් යනවා තියෙනවා කියලා හිතන්න පුළුවන්. එතකොට ඒ ඒ කරත්තේ සමහර සමහර චිත්‍ර ශිල්ප ඇඳලා තියෙනවා මම දැකලා තියෙනවා මේ කරත්තෙන් පිදුරු දාගෙන යන කරත්තයක්. මේ කරත්තෙන් කෑලි පිදුරු දෙක තුනක් වැටිලා. හරිද? එහෙම ඒ වගේ නොයෙකුත් ආකාරයේ දේවල් තියෙනවා මේ චිත්‍රය තුළ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ, දැනගන්න ඕනේ මේ එහෙම ඒක පේන්නේ ලොකු අවධානයකින් බැලුවොත් විතරමයි. කොහොමුණත් කමක් නැහැ මේ සිහිය කියන ගුණාංගේ වර්ධනය කරන්න කරන්න ඕන දේවල් ගැනත් අපි ගොඩක් සාකච්ඡා කර යුතු තියෙනවා. ඒකට පැහැදිලිවම තමන්ගේ මේ වර්තමාන తত্ত্বය පැහැදිලි කරගන්නත් ඕනේ. සිහිය කියන ගුණාංගය වර්ධනය කරගන්න ඕන කාරණාවල් මේ කතා කරන හැම දෙයකම ප්‍රථමයෙන් සිහිය කියන කාර්ත දක්වගත්ත අපි එතකොට ඒක දැනන තියෙන වර්තමාන తত্ত্বය අපි කතා කරපු දේවල් ඔක්කොම අරගෙන වර්තමාන తত্ত্বය තේරුම් ගන්න ඕනේ මගේ తত্ত্বය මොකක්ද දැන් මේ වෙනකොට කියලා. එහෙම හොයන්න ගියාම තමයි තේරෙන්නේ කොච්චර අමාරුද කියලා මේ අවබෝධ කරගන්න. දැන් ඔය කිව්වා වගේ අවධානය යොමු කරගෙන ඉන්න යම් දෙයකට. කොච්චර අමාරුද කියලා Tamanටම තේරෙනවා. ඒකින්ද ඔය නාසිකාව අග අරමුණු කරගෙන ආනාපාන සති භාවනාව වැනි දේවල් කරනකොට තේරෙනවා Tamanගේ ප්‍රාථමික සිහියම කොච්චර අඩුද කියලා. මොකද බොහෝ පැතිවලට විසිරෙනවා හිත. හිත එකඟ කරගෙන ඉන්න බෑ. එක අරමුණක ඒ සිහි ඒ අවබෝධය ලැබෙන තුරු දැන් අර චිත්‍රය දිහා බලාගෙන ඉන්නවා වගේ චිත්‍රය දිහා බලාගෙන ඉන්නකොට සියුම් සියුම් සියුම් දේවල් ඔක්කොම පේනවා කියලා මම කියවනේ ටිකක්ම බලනකොට මේක ලොකු පරාසයක් දැනලා ඉවරයි. ඒ වගේ මේ යම් දෙයක් දිහා අවබෝධ කරගන්න අකණ්ඩව ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්කමක් නැහැ හිත විසිරීලා. සමහර ඇත්තකින් බලාගෙන ඉන්න දැන් පාසල් යන කාලේ ගත්තොත් එහෙම සමහර ලාවට ඉගෙන ගන්නවා. ඉතින් ගුරුවරයා දිහා බලාගෙන ඉන්නවා, කල්ලාලේ ලියන දේ දිහාත් බලාගෙන ඉන්නවා, කියන දේත් ඇහෙනවා. හැබැයි ගුරුවරයා රටවරු කැලලකින් ගහනකම් දන්නේ නැහැ. එතකොට ගුරුවරයා තමයි කොහෙද ඉන්නේ කියලා. අන්න ඒ වගේ ඉතින් එතන ඉඳලා නැහැ කියන්නේ අවධානයක් නැහැ සිහියෙන් ඉඳලා නැහැ. අන්න එහෙම. ඉතින් ඒ වගේ මේ සිහිය කියන එක භාවිතා කළ යුතු තියෙනවා අපේ මේ ක්‍රියාකාරීත්වයන් දෙස එක දිගට අරමුණු කරගෙන ඉඳ සිහිය කියන එක භාවිතා කරන්න ඕනේ ඒ අරමුණේ නැවත නැවත නැවත නැවත නංවන ගතිය. ඒ කියන්නේ එකම අරමුණක නැවත ඒ අරමුණේ තුලින් අපිට අවශ්‍ය කරන ක්‍රියාවලිය සිද්ධ වෙනතුරු ඒ අරමුණේම රඳවලා තියෙන ස්වභාවයක් මේ සිහිය කියන ගුණාංගය තියෙනවා. ඒ කියන්නේ දැන් වේදනාව කියලා ගත්තොත් අපි අපි අවබෝධ කරගත යුතු එක දෙයක් තමයි වේදනාවේ සැබෑ ස්වභාවය. මොකද අපි ඇලෙන්නේ අපි ඇලිලා ප්‍රශ්න බොහෝ ගැටලු ඇති කරගන්නේ මේ වේදනාවල් පිළිබඳව තේරුම් ගත්තේ නැත්තම්. මොකද මේ සැප වේදනාවසේ හිත තදින්ම ඇදිලා ගිහිල්ලා ඒ මැත්තේම හටගන්න හටගන්න මේ පුංචි පුංචි සැප වේදනා නැවත නැවත ළඟා කර ගැනීමේ දැඩි උත්සාහයක නැවත නැවත ළඟා කරගැනීමේ දැඩි උත්සාහයක යෙදෙනවා අපි. ඉතින් ඔන්න ඔය தত্ত্বය හටගන්න හැම වේදනාවක්ම නැවත නැවත නැවත නැවත ඒ සැප වේදනාව කෙරෙහි සතුටු වෙමින් ඇලෙමින් ඊ타ත්ම දරුණු ගැටලුකාරී තත්යකට පත් වෙනවා අපි හරියට කටයුතු කරේ නැත්නම් දැනගෙන. ඉතින් මේ වේදනාවේ ස්වභාවය ගැන ඔන්න දැන් නුවණ සහ සිහිය දෙක කතා කරනවා වේදනාවේ සැබෑ ස්වභාවය තමයි ධර්මයේ සඳහන් වෙනවා. දැන් මේක කියුවහම සිහිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න හොඳටම පුළුවන් වෙනවා. ධර්මයේ සඳහන් වෙනවා වේදනාව කියන්නේ සංතතියක්. ඒ කියන්නේ විවිධින්දි නැවත නැවත හැදෙමින් නැවත නැවත හැදෙමින් තියෙන ගැලීමක්. ඒක නොයෙකුත් තැන්වල මේ ශරීරයේ පුරාවට නොයෙකුත් ඉන්ද්‍රියන් වල හටගන්න දෙයක්. චක්කු සංපස්සජ, සෝත සංපස්සජ, ගාන සංපස්සජ, දිව්‍ය සංපස්සජ මේ වගේ. හරි. එතකොට අන්න එහෙම ඒ ඒ තැන්වල නැවත නැවත නැවත නැවත හටගන්නා වූ මේ වේදනාවල් ඒ ඒ තැන්වලදීම නැති වෙලා නැති වෙලා නැති වෙලා යනවා. ඉතින් එහෙම ස්වභාවයක තියෙන මේ වේදනාවල් පිළිබඳව අපි අන්න ඒ ඇතිවීම නැතිවීම කියලා ඒ කියන්නේ ඇති වෙලා නැති වෙලා යන එකක් නැති වෙවි නැති වෙවි නැවත හැදෙන එකක් කියලා දැනගන්න කලින්ම. එතකන් දන්නේ නැහැ. අපි ළඟ මේ වේදනාවල් හටගත්තාට වේදනාව කියන එක ගැන අපිට එහෙම තේරෙන්නේ නැහැ. හටගත්තට ඒකේ සත්‍ය తත්වය ඒකට අවධානය යොමු කරලා බලන තුරු තේරෙන්නේ නැහැ. අවධානය යොමු කරලා ඒක තුළම බලනකොට ඒකේ ඇතිවීම නැතිවීම ගවේෂණය කරන කරන්න පුළුවන්කම තියෙනවා හැබැයි නම් කියලා. ඒ කියන්නේ මේ මොහොතේ මේ බලන්න මේ යම් තැනක මට වේදනාවක් හට ගන්නවා නම් දැන් කායික වේදනාවක් තව මොහොතකින් තව තැනක තව මොහොතකින් තව තැනක තව මොහොතකින් තව තැනක එක දිගට හට ගන්නවා වගේ දැනනකොට ඒකත් ඛණ්ඩණීය වෙවි හටගන්නේ. හොඳට බලන කෙනෙකුට තමයි තේරෙන්නේ එතන තියෙන සංතති ගණයක් කියලා. සංතති ගණයක් කියලා කියන්නේ අපිට තේරෙන්නේ එක දිගට හටගන්න වේදනාවක් කියලා. එතකොට මේ වේදනාව දිහා හොඳට ගවේෂණය කරන කෙනෙකුට තේරෙනවා ඔව් මේක ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි තියෙන දෙයක් කියලා ඉගෙනගත්ත නුවණ තියෙනවා නම් ඒ නුවණ පිළිබඳව සිහියක් උපදිනවා. හරි. මොකක්ද උපදින සිහිය? ඇත්ත නේනම් ඔන්න සිහිය උපදිනකොට වෙන දේ. මම මෙච්චර කාල හිතාගෙන හිටිය විදිහ නෙවෙයි. දැන් මේ මට තේරුනේ කියලා අදහසක් එනවා. එහෙම සිහියක් උපදිනවා. අන්න ඒ උපදින සිහිය. යම්කිසි කෙනෙකුට එහෙම සිහියක් ඉපදුනාට පස්සේ ඒ ඉපදිච්ච සිහිය ධර්මයේ සඳහන් වෙන්නේ පවත්ත ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ නුවණ තිබුණට ඒ නුවණ පිළිබඳව වරක සිහිය ඇති වුණාට ඒ සිහිය නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අරමුණ ඒ අදාළ දේ වේදනා හමුවේදී පවා මේ ඇතිවීම නැතිවීම පිළිබඳව අරමුණු වෙන්නේ නැහැ. ඕනම දෙයක් ගත්තාම ඒ අරමුණට විවිධ ආකාර තියෙනවා පින්නත්. දැන් කෙනෙකුට මලක් ගත්තොත් ඒකේ සුවඳ තියෙනවා. පාට තියෙනවා. හැඩය තියෙනවා. ඒ වගේ නොයේකුත් ඒ අරමුණේ විවිධ ආකාර තියෙනවා. යම් කිසි කෙනෙක් මේ හැඩය ගැන විතරක් අවධානය යොමු කරනකොට එහි තියෙන ආග්‍රහණය ගැන සැලකිල්ලක් නැති වෙන්න පුළුවන්. අපි හිතමු මේකේ වටිනාකම තියෙන්නේ ඒ මලයේ ආග්‍රහණය නැත්නම් ඒකේ සුවඳ තමයි වටින්නේම කියලා. එතකොට එහෙම නැත්නම් ඒකේ වර්ණය තමයි වටින්නේම කියලා. අන්න ඒ වටින දේ පිළිබඳව සිහිය නැති වෙන්න පුළුවන් වෙනත් දෙයකට ඒ වස්තුවේ වෙනත් දෙයකට අවධානය යොමු කරපුවාම. ඉතින් ඒ වගේ මේ වේදනාව අපිට දැනුණාට ඒ වේදනාවේ තියෙන අනිත්‍ය ලක්ෂණය නැත්නම් ඇතිවීමේ නැතිවීමේ ලක්ෂණය උදයව්‍ය ස්වභාවය ගැන අපිට අරමුණු වෙන්නේ නැහැ අපිට අරමුණුලා තියෙන මේ වේදනාව සැපයි සුවයි සුන්දරයි මිහිරි මේක තමයි ලෝකයේ තියෙන වටිනම දේ මේක ඇති කරගත්තේ නැත්නම් වැඩක් නැහැ අන්න ඒ වගේ අසිහියෙන් ජීවත් වෙන මේවා පිළිබඳව වේදනාව පිළිබඳව එතකොට අපේ ඉගෙනගත්ත නුවණක් තියෙනවා නම් ඇතිවීම නැතිවීම ගැන ඒන්න ඒ නුවණ ප්‍රබලව මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මේක මේ ක්‍රියාවලිය තුලින් අත්දකලා ඔන්න එක සැරයක් පිහියේ පුදුනහම මේක ඇති වෙලා නැති වෙලා යන එකක් කියලා මොකද කරන්න ඕනේ නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒ සිහිය ඇති වෙන විදිහට නැවත නැවත නැවත නැවත මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ඔන්න දැන් වේදනාව අරමුණු වෙනකොට ඒකත් එක්ක බද්ධ වෙලාම ඕක ඇතිලා නැතිලා දෙයක්. ඕක ඇතිලා නැතිලා යන දෙයක් කියන සිහිය ඇති වෙනවා. දැන් ඒ සිහිය ඇති වෙනකොට මේ ඇතිවීම නැතිවීම පිළිබඳව මට ගවේෂණය කරන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මට නුවණක් තියෙනවා. මට කායෙන් හරි දැනගෙන තියෙන ධර්මයේ තුලින් කවුරුහරි කියලා දීලා තියෙනවා. වේදනාව අනිත්‍යයි කියලා. දැන් අනිත්‍යයි කියන්නේ මොකක්ද? අනිත්‍යයි කියන තැන ආයතරයක් අපිට දැනගත්ත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ වෙනස් වෙනවා කියන එක. එතකොට දැන් මේ ඇති වෙලා නැති වෙනවා කියන එක සංතතියක් කියලා කිව්වහම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන රොන්න මන්ද නැති වෙන දේ නැවත ඇති වෙනවා. ඒක තේරුම. නැති වෙනවා ඇති වෙනවා ඇති වෙනවා නැති වෙනවා වගේම නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා. නැතිව ඇතිවන්නේ වෙනස් වෙලා බව Tamanට වැටහෙනවා. හරිද? ඒ කියන්නේ මේ අවධානය යොමු කරගෙන ධ්‍යාන නැති වෙලා නැවත ඇති වෙනවා මේ වේදනාව. ඒක ඇති වෙන්නේ වෙනස් වෙලානේ. අන්න ඒක තමයි අවබෝධය කියලා කියන්නේ. ඒක ඒ සිහිය උපදින්න නම් ඒ අවබෝධය ඇති වෙන්න නම් ඇතිවීම නැතිවීම පිළිබඳව තිබ්බා වූ සිහිය එක දිගට තියෙන්න ඕනේ. යම් කිසි වෙලාවක අපිට ඇතිවීම නැතිවීම පිළිබඳව මට සිහියක් ඉපදුනා නම් අන්න ඒ සිහිය එක දිගට තියාගත්තොත් තමයි ඒ ඇතිවීම නැතිවීම තුලින් වෙනස් වීම එක දිගට සිද්ධ වෙන ඇතිවීම නැතිවීම තුළින් වෙනස් වීම කියන ලක්ෂණය ඉස්මතු වෙන්නේ ඒ ඇතිවීම නැතිවීම ගැන අපේ අවධානය එක දිගට තියාගෙන ඉන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ උදයව්‍ය පිළිබඳව සිහිය පවත්වා ගැනීම ඒ ඒ පංචපාදානස්කන්ධයේ අනිත්‍ය ලක්ෂණය මතුවෙන්න හේතුවක් වෙනවා. ඒ අනිත්‍ය ලක්ෂණය පිළිබඳව සිහිය තබා ගැනීමෙන් අපේ උපාදාන අඩු වෙන ස්වභාවයට. එහෙම නැත්නම් එතනින් එහාට බංගානුපස්සනාව වැනි සියලු දේ විඳලා යන ස්වභාවය අවබෝධ වෙන්න ඒ වගේ දිගින් දිගට දිගින් දිගට මේ අවබෝධය පුළුල් වෙලා යනවා. ඉතින් 100 කියන එක අත්‍යවශ්‍යයි කියලා කියන්නේ දැන් මේකේ තියෙන වටිනාකම අපි දන්නවා අවබෝධයට අවශ්‍ය කරන අංග විදිහට මේ මානසික දියුණු ස්වභාවය නැත්නම් මාර්ගසිත තුල ඇති වෙන අවබෝධය ඇති වෙන්න ඕන අංග ටික දේශනා කරලා තියෙනවා. ඒ අංග ටික දේශනා කරපු වෙලාවේ දැන් මේ විදිහමයි මම ඒක පැහැදිලි කරන එක එක එක එක කෝණෙන් ඒ අවස්ථාව බෙදා වෙන් කරලා දක්වලා තියෙනවා කියලා. ඉතින් අර බෝධිඅංග විදිහට බෙදලා වෙන් කරලා තියෙන අවස්ථාවේදී සිහිය කියන එක ප්‍රධානම කාරණාව විදිහට සඳහන් වෙනවා. අනිත් කාරණා වලට වඩා වැඩියෙන් මොකද අනිත් දේවල් සමතුලිත කරගන්න ඕනේ එකක් වැඩි වෙන්නේ නැති වෙන සමතුලිතව යන්න ඕන සිහිය කියන එක හැම වෙලේම තියෙන්න ඕන කියලා. මොකද යම් කිසි කෙනෙකුට වීරය වැඩි වුණොත් සංසුන්කම වැඩි වෙනවා. ඒ කියන්නේ වීරයයි සමාධියයි සමතුලිත කරගන්න ඕනේ. මේ විදිහට අනිත් දේවල් එකිනෙකට එකිනෙකට ප්‍රත්‍ය වුණාට සිහිය කියන එක අනිවාර්යයෙන්ම හැම අංගයක් එක්කම යනවා. හැම අංගයක් එක්කම යනවා. ඒක අපි බෝධි අංග ගැන කතා කරන වෙලාවක පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේ සිහිය කියන ගුණාංගය ගැන තව අපි දැනගන්න ඕනේ මේ විදිහට මේ පාත්‍රාගත යුතුයි කියලා කියන්නේ ඒකට සතිපට්ඨානය කියලා කියන්නේ කවදා හරි දවසක කාය වේදනා චිත්ත ධම්ම කියලා කියන ක්‍රියාවලීන් පිළිබඳව නිවැරදිව සිහිය පවත්වාගෙන අපි දැනගත්ත කරුණු ගවේෂණය කරලා මේක ආත්ම කොට ගන්න පුළුවන් කමක් නැහැ මේක නිත්‍ය කොට ගන්න පුළුවන් නැහැ මේක සැප කොට ගන්න පුළුවන් කමක් නැහැ කියලා ප්‍රත්‍යක්ෂ කොට දැනගන්න දවස තමයි අපි සත්‍ය අවබෝධ කරන දවස ප්‍රත්‍යක්ෂ කොට. ඒක ප්‍රත්‍යක්ෂ කොට දැනගත්තාද ආය අනිත්‍ය හැඟීම් ඇතිවිය යුතු අනිත්‍ය ආකාරයට හඳුනා ගැනීම හැරෙන්නට ආය නිත්‍ය හැඟීම් පහළ වෙන ස්වභාවය පවා නැති වෙනවා. අනාත්ම වශයෙන් දැනෙන ගතිය ආවට පස්සේ නැත්නම් දැනෙන ස්වභාවය අනාත්මය අවබෝධ වුණාට පස්සේ අවබෝධ වුණාට පස්සේ දැනගත්තට පස්සේ නෙවෙයි ඊට පස්සේ ආය ආත්මීය හැඟීම් එන්නේ නැහැ මගේ වසඟයට මේවා ගන්න පුළුවන් එක මොහොතකට හරි මට ඕන හැටියට පවත් ගන්න පුළුවන් කියන අදහස එන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි ඊ타ත්ම ප්‍රබලව ඊ타ත්ම ප්‍රබලව මේ අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්න ඕනේ. ඒ නිර්මාණය කරගන්න අපිට අත්‍යවශ්‍යම තියෙන කාරණාව තමයි මේ සිහිය වර්ධනය කරන්න සීලය රකින්න තැනේ ඉඳලා අපි ප්‍රාථමික සංවර සීලය ගැන කතා කරා ඉන්ද්‍රිය සංවර සීලය ගැන කතා කරා එතන ඒ තැන් වලින් විශේෂයෙන්ම ඒ මූලික අවස්ථා වලින් තමයි අපේ සිහිය වර්ධනය වෙන එක පටන් ගන්නෙ පින්වත්නි මම ප්‍රාණඝාතයෙන් වැළකී ඉන්නවා කියලා ගත්ත අදිස්ථානය කඩන්න නැතුව තියාගන්න කියලා සිහිය වෙනවා. ඊට පස්සේ ප්‍රාණඝාතයේ ආදීනව දැකලා Tamanට ඒ ප්‍රාණඝාතය නොකළ යුතු දෙයක් කියලා දැනෙන ගතියකට එනවා. ඒ ආදීනව හොඳට මෙනෙහි කරනවා. ඒ සත්‍යය ප්‍රාණඝාතයට සිද්ධ කරද්දී ඒ ප්‍රාණඝාතයට ලක් වෙන සත්‍යය ඉන්නවා. ඒ සත්‍යයට ඒ ප්‍රාණය නිකන් නිරුද්ධ වෙන්නේ නැහැ. මොකක් හරි ලොකු දුකක් එක්ක තමයි. ඒ ලොකු වේදනාවක් ඒ ශරීරයෙන් ඒ ශරීරයට වද දීලා එක්කෝ අමු අමුගේ කපලා පොඩි කරලා එහෙම තමයි දරුණු දුක් වේදනා දීලා තමයි සතෙක්ව ඝාතනය වෙන්නේ. පුංචිම පුංචි සතෙක් වුණත් අපිට පේන්නේ නැති වුණාට ඒ වගේ ලොකු දුකක් විඳිනවා. අපිට ඒක පේන්නේ නැති හින්දා අපි හිතන්නේ එක සැරෙන්ම ඔක්කොම ඉවරයි කියලා. ඒකින්ද ඒ කට්ටිය මුගක් වෙලාවට පුංචි සතෙක් ඝාතනය කිරීම පිළිබඳව කිසිම බරපතල සත්‍යයක් නැහැ. ඉතින් පේන්න තිබ්බත් බලපතර තත්යක් නැහැ පුංචි සත්තුන්ගේ. දැන් හරකෙක්, එළුවෙක් වගේ සතෙක් ඝාතනය කරන්න පොඩ්ඩක්වත් අකමැති අය කරපොත්තෙක් මරලා දානවා ලේසියෙන්ම. කරපොත්තෙක් පත්තෑයක් එහෙම මරලා දානවා. ඒත් හොඳට අවධානය යොමු කරොත් අර කූඹියෙක් මදුරෙක් මරපුවාම නම් පේන්නේ නැති වුණාට කරපොත්තෙක් පත්තෑයක් මරපුවාම හොඳට පේනවා. ඉතින් හොඳට අවධානය යොමු කරොත් ඒ කටේ කොච්චර දුකක් විඳිනවද කියලා ඊළඟ වතාවේදී පාණාතිපාතා වේරමණී කියන අදහස පහළ වෙනවා. ඉතින් ඒක මරලම අත්දැකීම් ලබන්න ඕනේ නැහැ. Tamanta අනුගත කරලා බලපුවාම මට මේ වගේ දෙයක් වුණොත් මගේ ශරීරය පොඩි වුණොත් මේ වගේ ලොකු දෙයකින් මට ප්‍රහාරයක් එල්ල වුණොත් කියලා අන්න එතනදී ඊටාම පැහැදිලිව Tamanta තේරෙනවා මේ ප්‍රාණඝාතයේ තියෙන ප්‍රශ්නය. මේක තේරිච්ච ගමන් මොකද වෙන්නේ? කෙනෙක් තුල ප්‍රාණඝාතයෙන් වැළකීමේ අදහස් පහළ වෙනවා. අන්න ඒ සිහියක් උපදින සමහර අය හරියට බය වෙනවා පින්නත් මං මොන තරම්නම් පවවරක් කරලා තියනවද මේ වෙනකන් කියලා හරියට සිහිය ආවට පස්සේ ගොඩක් බය වෙනවා. ඉතින් ඒ හින්දා එහෙම බය නොවි ජීවත් වෙන්න අපි හොඳින්ම දැනගන්න ඕන බය නොවි ජීවත් වෙන්න හොඳින්ම දැනගන්න ඕනේ එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අපේ පැත්තෙන් මේ නියමාකාරයේ තත්වාකාරයේ සියයකින් කටයුතු කරන්ද ඒ කියන්නේ එතකොට ප්‍රාණඝාත නවත්ත ගන්න පුළුවන්. ඔන්න ඒකත් එක්ක අපි මේ සිහිය තියෙන තාක්කල් ප්‍රාණඝාත කරන්නේ නැහැ. නමුත් හැබැයි තියෙන භයානකම දෙයක් තවත් භයානකම දෙයක් තමයි අකුසලය ප්‍රබල වෙනකොට තරහා වැඩි වෙනකොට අර සිහිය ආය නැති වෙනවා. ඔන්න සිහිය වර්ධනය කිරීමේදී අපි ඒක ප්‍රබල අවියක් බවට පත් කරගන්න ඕන තැන තමයි දැන් අපි මේ සාකච්ඡා කරන්නේ කෙටියෙන්. සිහිය අපි වර්ධනය කරාට පින්නත් මේ නුවණ පිළිබඳව අකුසල් හැම මේක සම්පූර්ණයෙන් යට ඒ නුවණ යටපත් වෙනවා. මොකද මෝහය කියන එක හැම අකුසලයකම ප්‍රබලව හැදෙන හින්දා දැන් අපි ප්‍රාණඝාත කරන්න හොඳ නෑ කියලා හොඳටම හිතාගෙන ඉඳලා තරහ ගිය ගමන් ඒ සිහිය නැතිලා ප්‍රාණඝාත කරනවා. පරිසවචන කියන්නේ නැහැ කියලා ඒක හොඳම උදාහරණයක. පරස වචන කියන්නේ මම ආය මේ තනත්තාට හයියෙන් කතා කරන්නේ මේ වගේ පරස වචන කියන්නේ නැහැ කියලා අපි දැඩිව හිතාගෙන යම්කිසි කෙනෙක් තමන්ගේ තීරණය අරගෙන ඉන්නවා එක සැරයක් පරස වචන කියලා ඉතින් කවුරු හරි ගන්න අනුකම්පාවක් වගේ හිතලා හැම වෙච්ච නැති කෙනෙක් හොයාගන්න නැති තරම් ආයෙන මම මෙයාගේ හිතරිද්දන්නේ නැහැ කියලා පරස වචන කියන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා නමුත් හැබැයි ආය තරහ ගිය ගමන් පරස වචන කියනව නෙවෙයි කියවෙනවා අන්න අර ඇති කරගත්ත අදිස්ථානය ඇති කරගත්ත නුවණ පිළිබඳ සිහිය අතුරුදහන් වෙනවා මේ මෝහය ඇතිවීමත් එක්ක. ඉතින් ඒකින්ද එන්න ඒව නොවන ආකාරයට මේ සිහිය වර්ධනය කරගන්න ඕන. අන්න ඒව නොවන ආකාරයට මේ සිහිය වර්ධනය කරගන්න ඕන. එහෙම නොවුනොත් විශේෂයෙන් කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම්, කේලම් කීම් වගේ ඒවා සුලභව සිද්ධ වෙන්න පටන් ගන්නවා. සිහිය ප්‍රබලව තිබෙ නැත්නම් ඒ සිහිය යටපත් වෙලා යනවා. ඇති වෙන මෝහයත් එක්ක ඒ සත්‍ය தත්ත්වය පිළිබඳව තියෙන සිහිය නැතිලා යනවා. ඉතින් මේවා ඔක්කොම දැනගෙන අවබෝධයක් කරා යන ගමනට මේ සිහිය කොයි තරම්නම් අත්‍යවශ්‍යද කියන එක තේරුම් ගන්න ඕනේ. හැබැයි සිහිය වර්ධනය කරන්න වර්ධනය කරන්න වර්ධනය කරන්න ඔය සිද්ධ වෙන අකරතැබ්බ ඔක්කොගෙම අතම දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔය දේවල් පිළිබඳව අපිට තියෙනවා නම් වැරදෙන දැන් ඔය කතා කරපු වැරදෙන තැන්. ඒ කියන්නේ ආයතරයක් ප්‍රාණඝාත සිද්ධ වෙනවා, අදත්තා දාන සිද්ධ වෙනවා, කාමවර්ධ හැසිරීම සිද්ධ වෙනවා, කාට හරි බයිනවා, ඒවා එක සැරයක් සිහිය හොඳට වර්ධනය කරගත්ත කෙනෙක් එක සැරයක් අදිස්ථානයක් ගත්තාම ඒ අදිස්ථානය පිළිබඳව ඒ ගත්ත තීරණය පිළිබඳව සිහිය හොඳින් පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා මේ සිහිය වැඩිච්ච කෙනෙකුට. එයාට ඉක්මනින් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකින්ද ඔය ප්‍රාතිමොක්ඛ සංවර සීලය තුළින් ඇති කරගන්න ඇති වෙන සිහියට වඩා වැඩි සිහියක් ඉන්ද්‍රිය සංවර සීලය තුළින් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට ඒ ඒ ආකාරයට අපි අපේ ජීවිතයේ ඇති කරගත යුතු මානසික தত্ত্বයන් ඇති කරගන්න ඕනේ හොඳින් හිතලා බලලා ඒවා ඇති කරගන්න ඕනේ. ඉතින් සිහිය කියන එක ඉතා හොඳින් වර්ධනය කරගන්න ඕනේ. එහෙම වර්ධනය කරගත්තොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අවශ්‍ය කරන කඩේකට යන්න. මේ ගුණාංගය මෙන්න මෙහෙම කිව්වනම් හරි. හරි. හරියට නිකන් අනිකුත් ඕන සිතුවිලි ටික ඔක්කොම එකට ඇද බැඳලා ඒ අරමුණේම හිත පවත්වා ගන්න ගතිය මේ සිහියයි කියලා. ඒ කියන්නේ ඕනම සිතක් පහළ වෙන්න පිනත් නේ අපි දන්නවා චෛතසික ධර්මයන්හි එකතුවක් ඕන. ඒ ඒ චෛතසික ධර්මයන් ඒ ඒ අරමුණේම ඒ අරමුණ කෙරෙහිම ඇති වෙලා ඒ අරමුණ සමගම නැති වෙලා යන්න ඒ අරමුණම නැවත ඇති කරවන්න ඒව ඇදබද තබා ගන්නා කාරණාවක් මේ සිහිය කියන චෛතසිකයෙන් සිද්ධ වෙනවා. ඉතින් අපි නොදන්නවා වුණාට මෙතන තියෙන්නේ ක්‍රියාවලියක්. මෙතන තියෙන්නේ සිද්ධ වෙන සිද්ධියක්. ඕනම දෙයක් කරද්දී අපි දන්නේ නැති බොහෝ සංකීර්ණ ක්‍රියාවලියක් අපේ තුල සිද්ධ වෙනවා. අන්න ඒක තේරුම් අරගෙන ඒ ක්‍රියාවලිය යහපත් දේවල් ඇති වෙන විදිහට වර්ධනය කර ගැනීමයි මේ සිහිය වර්ධනය කරගන්නකොට සිද්ධ වෙන්නේ. යහපත් සිත් ඇති වෙන විදිහට අපේ මානසිකත්වය වර්ධනය කරගන්න ඕනේ. ඒ මානසිකාරය තමයි අවශ්‍ය කරන සිත් උපද්දවන්නේ. ඉතින් ඒකින්ද ඒකෙන් ගැලවෙන්න අපිට පුළුවන්කමක් නැහැ. මාර්ගය අවබෝධයට යන මාර්ගයේ සංකතයි. සංකතයි කියලා කියන්නේ හේතු නිසා සකස් වන්නක්. ඉතින් හේතු නිසා සකස් වෙන එකක් නම් හේතු නැති වුණොත් මොකද වෙන්නේ? ඒක සකස් වෙන්නේ නැහැ. ඉතින් හේතු නිසා සකස් වෙලා සකස් වෙලා ප්‍රබලව සකස් වෙනම එක තැනකදී හේතු වල අවශ්‍යතාවය නැති වෙන්නේ සත්‍ය අවබෝධයෙන් පසුව. ඒක පාත්තගෙන යන්න හේතු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියලා කියන්නේ නිර්වාණ අවබෝධය කියන එකටපත් වුනහම නිවන් භූමියටපත් වුනහම ඒ නිවන් භූමියටපත් වෙන්නට අවශ්‍ය කරන සියලු දේ හේතු නිසා සකස් වුණාට නිර්වාණය කියන එක ස්ථීර දෙයක් හේතු නැති වෙනකොට නැති වෙන වෙනස් වෙන දෙයක් නෙවෙයි. ඒකින්ද නිර්වාණ ශාන්තිය කියලා කියන්නේ ඒකයි. එතනටපත් වීම හැරෙන්න වෙන විසඳුමක් ඇත්තේ නැහැ පැහැදිලිවම. ඒ ඒ නිසාවෙන් ඒ தත්ත්වයටපත් වෙන්න ඕන කරන මේ සිහිය කියන ගුණාංගය පුංචි තැනකින් පටන් අරන් එක එක එක එක පුද්ගලයා ගත්තාම එක එක ගානට තමයි මේ සිහිය තියෙන්නේ. ඉතින් ඒ ඒ කෙනාගේ සිහිය තියෙන ආකාරයට ඒ ඒ වර්ධනය කරගෙන තියෙන ආකාරයට තමයි ජීවිතේ වර්ධින එක නවතින්නේ. ඒකෙන්ද ජීවිතේ වර්ධින එක නවත්වා ගැනීම සඳහා නිවැරදිව සිහිය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා එන්නෙන් වර්ධනය කරගන්න වෙනවා. ඒ එහෙම වර්ධනය කරගෙන ඒ වර්ධිත මානසිකත්වය භාවිතා කරලා ආය ආරක්ෂා කරන්න ඕනේ නැති තත්යකට ප්‍රබලව මේ සිහිය වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සිහිය කියන එක කොච්චරනම් අපිට සියුම් තැන්වල පවා අසිහියටපත් වෙන්නේ නැතුව සබාගත යුතුද කියන එක තේරෙන කාරණාවක් සම්පූර්ණයෙන් විස්තර කරන්නේ නැහැ මම මේ සතිපට්ඨාන දේශනාවේ ඒක කමඨහනක තියෙනවා. ඒකට කියනවා සති සම්පජඤ්ඤය කියලා. අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මෙජ්ජිතේ ප්‍රසාරිතේ සංගාරිපත්ත චීවර ධාරණේ අතීතේ පීතේ කායිතේ සායිතේ උච්චාර පස්සාව කම්මේ ගතේ තිසේ නිසින්නේ සුත්තේ జాగරිතේ වාසිතේ තුනීවා කියලා ඔය ඉරියව් ටික ගත්තාම ඔය තියෙන ඉරියව් ටිකක් මේ රිලවුට් එක ගත්තාම පින්නත් මේ හරියට අධ්‍යයනය කරොත් තේරෙනවා අපේ ජීවිතේ අපිට පාත්තන්න පුළුවන් ඉරියව් ටික ඔක්කොම අතන තියෙනවා අපේ ජීවිතේ අපිට පැවැත්විය හැකි සියලුම ඉරියව් ටික ඔතන තියෙනවා අන්න ඒ සියලුම ඉරියව් පිළිබඳව අපි සිහියෙන් කටයුතු කරන්න පුරුදු වෙන්න කියලා තමයි මේ සති සම්පජඤ්ඤය කියලා කියන මේ තන තියෙන්නේ. කියන්නේ නුවණ පිළිබඳව හැම ඉරියව්වක්ම අපි නුවණින් යුක්තව ඒ නුවණ පිළිබඳව වූ සිහියෙන් යුක්තව ගත කරන්න ඕනේ. එහෙම ගත කිරීමෙන් තමයි අපිට පංච උපාදානස්කන්ධයේ සත්‍ය ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඕක හරීම වැදගත් කාරණාවක් අපි මේ සිහිය පවත්වා ගැනීම පිළිබඳව තේරුම් ගන්න ඕන වැදගත්ම කාරණාවක් තමයි ඔය අපි සාකච්ඡා කරේ. ඒ කියන්නේ ඒක ඊ타ත්ම ඍජු ක්‍රියාවලියක් මේ ඉරියව් පිළිබඳව සිහිය තබා ගැනීමෙන් අපිට පුළුවන්කම තියෙනවා ටික ටික ටික ටික පංච පාදානස්කන්ධය මතු කරගන්න. මොකද ඉරියව්වක තියෙන්නේ පංච උපාදානස්කන්ධයට අදාළ විශාල සංතතියක් මම නිකන් මෙයාට උදාහරණයක් විදිහට කියන්නම් කකුලක් ඔසවා කකුලක් තැබීම කියන තැන වේදනා මහා ප්‍රමාණයක් ඇති වෙලා නැති වෙලා යනවා. ඔසවනකොට දැනෙන වේදනාව, ඒක අරගෙන යනකොට කකුලට දැනෙන වේදනාව, ඒක සමහරට දුක් වේදනාවක්, සමහරට සැප වේදනාවක්. දැන් ඔය තනකොළ විස්සක සුව පහස් තැන කඩිය තිබ්බොත් ඒක සැප වේදනාවක් වෙලා හුඟක් වෙලාවට අදුක්කස්ක වේදනාවක් ඒක දැනෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ඒ හැම එකක්ම හැම නිමේෂයක මේ හැම ඉරියව්වකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. අන්න ඒ ඇති වෙන නැති වෙවි නැවත නැවත හට ගන්නකොට ඒ වාගේ ඊතර තියෙන ඒ සංතතිය කියලා කියන්නේ සිද්ධි ගොඩාක්. ඊළඟට කකුලක් ඔසවලා කකුලක් තිබීම කියන තැන වේදනා සිද්ධීන් ගොඩාක් තියෙනවා වගේම රූප සිද්ධීන් ගොඩාක් තියෙනවා. චුට්ටක් ඇසවීම, ඊතරින් චුට්ටක් හැරසීම, ඊළඟට ඊළඟට ඇසවීම මේ විදිහට මෙතන තියෙන සිද්ධි සමුදායක්. හරිද? එතකොට මේ පංච උපාදානස්කන්ධයම ගත්තාම එතන තියෙන්නේ සිද්ධි සමුදායක්. ඒ සිද්ධි සමුදාය තේරුම් ගැනීමෙන් එහි ඇතිවීම නැතිවීම පිළිබඳව අදහසක් අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මේ සිද්ධි සමුදායෙහි සැබෑ ස්වභාවය මේ සිද්ධි සමුදායෙහි සැබෑ ස්වභාවය අපි මනාව වටහා ගත යුතු තියෙනවා. එතකොට අපිට පුළුවන් ඒ සිද්ධි වලින් මතු කරගන්න. හරිද? එතකොට අර අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ ප්‍රසාරිතේ කියනවා දැන් ඒ කියන්නේ මේ මේ අතපය හැකිලීමේදී දිගහැරීමේදී ඉදිරියට යෑමේදී ආපසු යෑමේදී ඉදිරිය බැලීමේදී ආපසු බැලීමේදී එතකොට මේ වගේ හැම ඉරියව්වකදීම රස විඳීමේදී යමක් තදින් හැපීමේදී ඊළඟට ඇවිදීමේදී ඉඳගෙන ඉඳීමේදී මේ හැම ඉරියව්වක්ම සිහියෙන් කරන්න ඕනේ කියන එක. හරිද? ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට අපිට තේරුම් ගන්න පුළුවන් මේක හරියටම බැලුවොත් එහෙම මේ සමහර අවස්ථාවලදී මේ නිස්සද්දව සිටීමේදී පවා එතන තියෙන ඉන්දියන් ටික ගත්තාම නිස්සද්දව සිටීමේදී තුන්හි භාවයේ මේ හැම තැනකදීම ඒක සිහියෙන් කරන්න ඕනේ කියන්නේ මේ ක්‍රියාවලිය ගැන. ඔකේ තියෙන අවසාන සිය තමයි අසම්මෝහ සම්පජානනය කියලා කියන එක. ඒක දීර්ඝ වශයෙන් සම්පජාන හතර අපි කතා කර යුතු වෙනා වෙලාවකදී අසම්මෝහ සම්පජානනය කියලා කිව්වහම මේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය පිළිබඳව සිහිය උපදවාගෙන ඒ සිහිය වෙනස් වෙන්න දෙන්නේ නැතුව තබා ගැනීම. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය පිළිබඳව සිහිය උපදවාගෙන ඒ සිහිය වෙනස් වෙන්න දෙන්නේ නැතුව තබා ගැනීම තමයි අසම්මෝහ ස්වභාවය. ඒ කියන්නේ අපි දන්නවා හිතේ ඇති වෙන වේගයක් අනුව තමයි හැම වෙලේම හිතේ ඇති වෙන වේගයන් අනුව තමයි මේ සිද්ධ වෙන ශාරීරික ක්‍රියාවලියෙන් සිද්ධ වෙන්නේ. ඒක නිකන් අර මොකද්ද විදුලිය ලබා දුන්න උපකරණ වගේ. විදුලි බලය ලබා දුන්න ගමන් මේ උපකරණ වලට ඒ උපකරණ ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ තමයි මේ හිතෙන් ඇති වෙන හැඟීම හටගත්තාම තමයි කායිකව අත්ඔසවන්න, කකුල් ඔසවන්න, ඇවිදින්න, ඒ ඔක්කොම ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙන්නේ සිතේ ඇතිවන හැඟීමත් එක්ක. ඉතින් ඔන්න ඕක දැනගෙන නම් අපි මේ ජීවිතය ගෙවන්නේ. මේ ජීවිතය ගෙවන්නේ ඒක දැනගෙන නම් ඔන්න අපිට ඉතා පැහැදිලිවම පුළුවන් ඒ පිළිබඳව සිහියෙන් ඉන්න පුළුවන් නම් මෙතන සත්‍යයේ පුද්ගලයෙක් කියන තැන නෙවෙයි ක්‍රියාවලියක් කියන තැන සිහියෙන් ඉන්න පුළුවන්. අන්න ඒ සිහියත් එක්ක අපිට මොකද වෙන්නේ? යමක් උපාදාන වෙන්න තියෙන ස්වභාවය නැති වෙලා යනවා. යමක් උපාදාන වෙන්න තියෙන ස්වභාවය නැති වෙලා යනවා. මොකද ඒක ගැන වැටහීමක් ඇති වෙන හින්දා මේ මෙතන තියෙන්නේ සත්වයේ පුද්ගලයෙක් නෙවෙයි මම මගේ කියලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා වැටහෙනකොට උපාදානය නැති වෙලා යනවා. අන්න ඒ වැටහීම ඇතිවෙන්න මේ ඇති වෙන තුරුම මේ උපදවාගත් සිහිය අකණ්ඩව පවත්වා ගැනීම ඒ කියන්නේ අවබෝධය කියන ගමනෙහි ප්‍රධානම සාධකය තමයි මේ සිහිය කියලා කියන්නේ. ඒක මත තමයි අනිත් හැම දෙයක්ම යන්නේ කියලා කිව්වොත් ඒක වැරද්දක් නැති තරම්. ඒ සිහිය මත තමයි හැම දෙයක්ම හදාපවතලා තියෙන්නේ. මොකද ඒ තරම්ම ප්‍රබල දෙයක්. ඉතින් සිහිය වර්ධනය කරගන්න ඒ අවශ්‍ය කරන දැනුම එකතු කරගන්න ඕනේ. ඒ එහෙම දැනුම එකතු කරගෙන සිහිය වර්ධනය කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හැමදෙනාටම ශක්තිය ධෛර්යය වීරිය අදිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම සම්මා සම්බුසරණයි ඉතින් අද දවසේත් නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට හැමදෙනාටම අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා දෙන්නේ ජයමහ රූපහානිකාර මණ්ඩලයේ පින්නන්ත දරුවන් ඒ වගේම කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්නන්ත පිරිස. ඉතින් මේ හැමදෙනාම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ලබා දෙන කල්‍යාණ මිත්‍ර දාණය හේතු කොටගෙන සතර ජීවිතයේ කොයි කවරදාක්වත් බාලයෙක්ගේ ඇසුරකටපත් නොවේවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය මේ හැමදෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් පින්වත් මේ සඳහන් කරලා තියෙන්නේ බදුල්ල කණු පැලැල්ල අංක 122න් 4 ලිපිනයෙහි පදිංචි පින්වන්ත ඩී.එස්. චන්ද්‍රලතා මෑණියන් විසින් කියලායි සඳහන් කරලා තියෙන්නේ. 2021 ජූලි 21 වෙනි දින 80 වෙනි ජන්මදිනය සමරන ලද ඩී.එස්. චන්ද්‍රලතා මෑණියන්ට ආශිර්වාද කරන්නටත් මේ පරිලෝයන්ට යෙදුන GHP ජයසිංහ ස්වාමිපුරුෂයා ඇතුළු සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් දේශකයන් වහන්සේ ඇතුළු ලක්වාසී ලෝවාසී සියලුම මහා සංඝරත්නයටත් ලෝක සත්වයන් සියලු දෙනාටවත් මේ පින් අනුමෝදන් වේවා නිදුක් නිරෝගී බව ලැබේවා සියලු ව්‍යසන දුරු වේවා උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියන අරමුණෙන් තමයි ඩී.එස්. සම්ලතා මෑණියන් මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන කටයුතු කරන්න. ඉතින් 80 වෙනි ජන්මදිනය සමරන එතුමියට ජූලි 21 වෙනිදා අපි යහපත් උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ධර්ම අවබෝධය කරගනිමින් තව බොහෝ කාලයක් රැඳෙන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම එතුමිය ඇතුළු සුජීවත් වාසය කරන හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහා උතුම් යහපත සඳහා මේ පින් හේතු වේවා. මිය පරලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් සැනසීමෙන් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම සම්මා සම්බුත් සරණයි.